නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති කමඨාන් දේශනාව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන කමඨාන තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කරන කමඨාන අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ විශේෂ භාවනාවක්. අපගේ ප්‍රාණය රැඳී පවතින්නේ මේ ආනාපානා සතිය තුල. ආස්වාස ප්‍රාස්වාස කියන මේ ක්‍රියාවලිය නිසා ජීවියෙක් මිහිමත ජීවත් වෙමින් පවතී. ආස්වාස ප්‍රාස්වාස කියන ක්‍රියාවලිය තුලින් ජීවියා සසර ගමන පවත්වාගෙන යයි. එනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ නැවතුනොත් පැවැත්ම නැති වෙනවා. දුක වේදනාව කම්කටොළු හැම එකක්ම නවතිනවා. ඇයි ආස්වාස ප්‍රාස්වාස කරන කොටගෙන තමයි ජීවියාගේ පැවැත්ම නිර්මාණය සෑදිලා තියෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව ඇයි මේ තරම් විශේෂ ස්ථානයක් නියමෙන්නේ ආනාපාන සතිය සෑම භාවනා යෝගියෙක්ම වඩන්නේ මෙලව පාල වූ සෑම තථාගතයන් වහන්සේ නමක්ම ඇයි මේ ආනාපාන සතියට මේ තරම් මුල් තැනක් දෙන්න කියලා බැලුවාම අපගේ ඇසට රූප පේනවා ඒ රූප පේන බව අපි දන්නේ නැහැ ඒ තරංගයේ ගොඩාක් සියුම් නිසා ඒ ගනුදෙනුව නවත්තන්න අපට අවබෝධයක් නැහැ අපට ශබ්ද ඇයෙනවා මේ ශබ්දය තුළ ඇතිවෙන කම්පනය පිළිබඳ අපට අවබෝධය නැහැ ආහාර පාන ගන්නකොට රස දැනෙනවා රස දැනෙන බවත් ඒ රස තුලින් සිත කැළඹෙන බවත් අපට අවබෝධේ නැහැ. සෑම චර්යාවක් නිසාම ශක්තිය වැය වෙනවා. මේ කය নানা ප්‍රකාර ක්‍රියාවල නිරත වෙනවා. නමුත් අපට අවබෝධයක් නැහැ. සිත මේ භවයේ උත්පත්තියේ ලැබිච්ච මොහොතේ ඉඳලාම සිතවිලි නිර්මාණය කරනවා. මේක සසරේ පුරුද්දක් වශයෙන් සෑම භවයකම මේ සිටිවිලි නිස්පාදනය කරන වැඩපිළිවෙලේ නිරත වෙනවා ඒත් අපට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ එහෙනම් මේ පංචේන්ද්‍රිය පිළිබඳ භාවනාවකට අදහසක් පාලවනාම මේ සෑම ඉන්ද්‍රියක් තුළම වෙන රූප ධර්මතාවය, ශබ්ද ධර්මතාවය, ගන්ධ ධර්මතාවය, රස ධර්මතාවය, ස්පර්ශ ධර්මතාවය, චෛතසික ධර්මතාවය කියන මේ සෑම ධර්මතාවයක්ම ගොඩාක් සංකීර්ණ විෂයක්. මේ අවබෝධය යම්කිසි උත්මයෙකුට පාළ වෙලා එයා මේක තුලින් ගවේෂණයට යොමු වෙලා පරම සත්‍ය සොයාගත්තොත් අවබෝධ කරගත්තොත් එයාට විතරයි විමුක්තිය ලැබෙන්නේ එහෙනම් අපි නිකන් වාඩි වෙලා කැළඹෙනවා දුක් වෙනවා අඬනවා කල්පනා කරනවා ලෙඩ වෙනවා මැරෙනවා මේ සෑම ක්‍රියාවක් තුළම මොනවද අභි අභිලාෂක් වශයෙන් තැම්පත් වෙලා තියෙන්නේ මොනවද මේ ක්‍රියාවලට හේතු කියලා අපට හිතා ගන්න බෑ ගොඩාක් ගැඹුරට භාවනා යෝගිව ඉන්න ඒ භාවනා යෝගින්ට ඇතිවෙන ප්‍රශ්නත් ගොඩාක් ගැඹුරුයි. අපට මතකයි එක ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. මේ සතරමා භූත වලින් නාම රූප නිර්මාණය වෙන්නේ ඇයි? මේ නිර්මාණය ඇති වෙවි නැති වෙවි දිගටම පවතින්නේ ඇයි? මේ සෑම සතරමා භූතයක්ම මේ ලෝකේ අටගන්න හේතුව මොකද්ද? ඇයි සියලුම තථාගතයන් වහන්සේලා නිවීම දේශනා කරන්නේ නිවන් දැක්වීමේ අවශ්‍යතාවය ඇති උනේ ඇයි? නිවන් දැකීම තුළින් කුමක් සිදු වෙනවද මේ විශ්වතරලයට කියන මා ගැඹුරු ප්‍රශ්න මතුවෙනවා. මේ ප්‍රශ්න මතුවෙනකොට උන්වහන්සේලාට උත්තර හොයා ගන්න බැරි වෙනකොට උන්වහන්සේලාගේ මුළු ජීවිත කාලෙම කැප කරනවා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. එහෙනම් අපි දන්නවා මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතනවල ගනුදෙනු එක්ක යම්කිසි අවස්ථාවක ගවේෂණාත්මකව අපි පැටළුනොත් ඒක දිගහරින්න බෑ ගොඩාක් වෙලාවට මේ භාවනා යෝගින්ගේ ඔළුව අවුල් වෙන්න ප්‍රධාන හේතුව මේක. මේක කොහොමද ඇති වෙන්නේ කියලා ගැඹුරෙන් ගැඹුරෙන් කල්පනා කරනවා ඒකේ විද්‍යාව දකින්න ඥානේ නැහැ පෙර බවල වඩලා නැහැ මේ විඥානයේ ඒ පිළිබඳ අවබෝධය නැහැ එන උවමනාවෙන් ගොඩාක් මානසිය මේක කල්පනා කරනකොට ඒ කම්පණය පීඩනයේ වේදනාව නිසා මොලේ සෛල ගොඩාක් විනාශ වෙනවා ආබාධිත වෙනවා එතකොට කල්පනා ශක්තිය අඩු වෙලා තනියෙන් ඉනා වෙනවා තනියෙන් කතා කරනවා බලාගත්ත ගමන් ඕමම ඉන්නවා මේ වගේ මානසික අසනීප තත්ත්වයන් වලට ගොදුරු වෙනවා එහෙනම් මේ භාවනාවල් নানা ප්‍රකාර විදියට තිබුණාට වඩාත්ම සරල පාසු භාවනාව කුමක්ද කිසිම අනතුරක් ආබාධයක් ඇති නොවි මානසික ප්‍රශ්න, කායික ප්‍රශ්න ඇති නොවි ජීවිත කාලෙම සුවසේ වඩන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා බලනකොට පේන්නේ නැති දේවල් ගවේෂණය කරන්න ගියාම තමයි ওই ප්‍රශ්න එහෙනම් පේන දේවල් ගවේෂණය කරනකොට ප්‍රශ්නයක් නැහැ කියන ඒ අවබෝධයේ මත මොනවද පේන දේවල් කියලා බලනකොට S2 පියාගෙන භාවනා කරන භාවනා යෝගියට මොකවත් පේන්නේ පේනවා යමක් ඒක මතකය අවදි වීමෙන්. ඇයෙනවා යමක් ඒක මතකය අවදි වීමෙන්. දැනෙනවා යමක් ඒකත් මතකය අවදි වීමෙන්. සිතෙනවා නම් යමක් ඒකත් මතකය අවදි වීමෙන් මේ ප්‍රශ්නේ ආවට පස්සේ මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සෑම ගැටලුවක් ප්‍රශ්නයක්ම නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය මේකනම් මේ ක්‍රමවේදයට විසඳුමක් නැත්නම් විසඳ ගන්න අපි අපෝසත් නම් කුමක්ද මේකට කරන්න පුළුවන් පිළියම කියලා කල්පනා කරනකොට පෑදිලිව පේනවා මේ නාසය කියලා ආයතනයක් තියෙනවා මේ ආයතනයේ තියෙන ගනුදෙනුවේ විශේෂත්වය තමයි මේක භෞතිකව දැනෙන මට්ටමින් ගනුදෙනුවා. එහෙනම් මේකට සමවැදුනාම මේ ස්පර්ශය නිතරම දැනෙනවා අවබෝධය වැඩි වැටහෙන ප්‍රමාණය වැඩි එහෙනම් මේක තමයි මේ ලෝකයේ තියෙන සරලම භාවනාව කියලා විශාල වායු පිණ්ඩයක් නාසය තුලට ගලාගෙන යෑම ඒ වගේම වායු පිණ්ඩයක් නැවත කය තුලින් එළියට ගලාගෙන යෑම මේක වර්තමාන මොහොත තුල නිතර නිතර ස්පර්ශානුකූලව සිදුවමින් පවතින නිසා මේකට සමවදින එක හරි ලේසියි මේක තුලින් ඇතිවෙනා වූ අවබෝධය තුලින් ප්‍රඥාවටපත් වෙන්න ගොඩාක් ලේසියි කියන අවබෝධය නිසා මේ ආනාපාන සති සූත්‍රය ශ්‍රේෂ්ඨ සූත්‍රයක් වටපත් වෙලා ආනාපාන සති භාවනාව අද වර්තමානයේ සෑම භාවනා මධ්‍යස්ථානයකම සියලුම රටවල් වල සෑම ආගමික தත්වයක් තුළම වඩන භාවනාවක්. එනම් මේ ආනාපාන සති සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කළාට අද සියලු සත්‍යයන් මේ ආනාපාන සතිය පුරුදු කරනවා. හේතුව මම බෞද්ධයෙක් නෙමෙයි මම භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ මට මේ ආගම් ભેද මොකවත් මට ප්‍රශ්න නෙමෙයි මට ඒව අදාළ නැහැ කියලා කවුරු කිව්වත් ඒ කියන කෙනාට උස්ම ගන්න එක නවත්තන්න බෑ. එහෙනම් මොන ප්‍රශ්නයක මොන තත්වයක මොන මට්ටමක හිටියත් එයාට ජීවත් වෙන්න උස්ම ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අද වර්තමානයේ කෝටි 800ක් ඉන්නවයි කියලා ජනගාන වාර්තාව තියෙනවා. ඒ සංගණන වාර්තාවට අනුව කෝටි 800ම අද තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපානසති භාවනාව සිදු කරමින් පවතිනවා. එනම් මේ භාවනාව තුළ විශේෂ කමඨාන් රාශියක් තියෙනවා. සම්පූර්ණ ආනාපානසතිය භාවනාව තුළ තියෙන කමඨාන් ගණන තමයි 121ක් තියෙනවා. අභිධර්මානුරූපීව බලනකොට චෛතසික 121ක් පාළ වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ ආනාපාන සතිය තුල භාවනා ක්‍රමවේද 121ක් පවතිනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් ගත්තාම දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච ආස්වාස ප්‍රාස්වාසය තුල මට්ටම් 32ක් තියෙනවා. එහෙනම් ක්‍රමවේද 121න් 32කට විශේෂ තැනක් හිමි වෙනවා. තවත් විශේෂිත භාවනාව වශයෙන් අපි සමාරේ වඳුනාගෙන භාවනා කමටන් 40ක් වශයෙන් කසින 40ක් වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් මේ භාවනා ක්‍රමවේද තුල මේ උපක්‍රම තුල විශේෂ ක්‍රමයක් තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක් සේමනේ කිරීම මේ භාවනාව වඩන භාවනා යෝගියා රූපයක් නැති ස්වභාවයක් තුල මේ සිත මෙනෙහි කරනවා මේ රූපයක් නැති ස්වභාවය කියලා කියන්නේ මොකද්ද කළුවර වෙච්ච අන්ධකාර පීඩනයක් නාසය තුලට ඇතුල් වෙනවා කළුවර වෙච්ච අන්ධකාර පීඩනයක් නාසයෙන් පිටව යනවා. ඇයි? නිල් පාට උස්ම සුදු පාට උස්ම කා පාට උස්ම කියලා ඒම උස්ම නැහැ. උස්මේ වර්ණය ආවරණයක් වශයෙන් ඊටාගෙන පාටක් නැති රූපයක් නැති අරූපාවචර පීඩනයක් නාසයට ඇතුල් වෙනවා අරූපාවචර පීඩනයක් නාසයෙන් එළියට යනවා කියන එක මත සිය පීඨවගෙන ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කරනවා මේ භාවනාව දිගටම මෙනෙහි කරගෙන යනකොට මේ භාවනා යෝගියාට වැටෙනවා රූපයක් නැති ස්වභාවයක් තුල සීය පීඨනකොට Tamanට මොනවද වෙන්නේ Tamanට සිද්ධ වෙන්නේ මොනවද මේක අවුරුදු 10ක් 20ක් වැඩුවාම මොකවත් ලැබෙන්නේ නැත්නම් අපරාධේ කාලය එහෙනම් මේ කමඨාණයෙන් Tamanට සිදුවෙන්නේ කොමක්ද කියන එක පිළිබඳ අවධානයෙන් කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා රූපයක් නැහැ කියලා කියන්නේ කර්මයක් නැහැ කියන එක. රූපයක් නැත්තම් ඇලීමක් ගැටීමක් නැහැ. කවුරු හරි මිනිස්සෙක් අපි ආලා තියෙනවද මොකවත් නැති අවකාශයකට නින්දාපාස කරලා බැනිනවා එහෙම වුණත් අපි කියන්නේ යාට ඔළුව හොඳ නැහැ කියලා. හොඳ ආදරෙන් කරුණාවෙන් තනියෙන් කතා කරන මිනිස්සෙ මේ ලෝකේ ඉන්නවද? එහෙම ඉන්නවනම් එයාගේ ඔළුව හොඳ නැහැ. මිනිස්සු නැතුව තනියෙන් ඉනා වෙනවනම් ඒත් එයාගේ ඔළුව හොඳ නැහැ. කවුරුත් නැතිව තනියෙන් වාඩි වෙලා හේතුවක් නැතුව අඬනවනම් හේතුවක් දන්නේත් නැත්නම් තනියෙන් අඬා ඉන්නවනම් ඒ කියන්නේ ඒත් එයාගේ ඔළුව හොඳ නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන සෑම දුකකටම ප්‍රශ්නයකටම මුල් වෙච්ච හේතුවක් තමයි රූපය. මේ රූපය මුල් වෙලා තමයි ඇලීම, ගැටීම, ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, වෛරය ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අභිලාෂ වැටෙනකොට මේ භාවනා යෝගියා සැක නැතිව තීරණයකට එනවා මේ ලෝකේ කොච්චර නාම රූප තිබුණත් හැම එකක්ම රූපයක් නැති ස්වභාවයෙන් දකින්න පුළුවන් නම් මමත් නැහැ ප්‍රශ්නත් නැහැ නාම රූපත් නැහැ මම ඒකාන්ත වශයෙන් ඊතර වෙනවා එහෙනම් අපට ඇති වෙන සෑම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ සෑම දුකක්ම නිර්මාණය වෙන්නේ රූපයක් මුල් කරගෙන. රූපයක් නැතුව ප්‍රශ්නයකට නිර්මාණය වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ රූපය තමයි මගේ දුකට හේතුව. මේ ප්‍රශ්න වලට හේතුව, ඉපදීමට හේතුව, මේක කල්පනා කරලා අවබෝධ වුණාම මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම රූපයක් නැතුව දකින්න ඕනේ. වටිනාකමක් නැති වෙනවා රූපය නැති වෙනකොට රූපය තියෙනකොට වටිනාකම අකමැත්තෙමුණත් ඉබේ ඇති වෙනවා. ඒ නිසා තමයි ඇලීම ගැටීම ඇති වෙන්නේ. ජාති ජරා භව දුක්ඛ ඇති වෙන්නේ මේක වටා ගත්තාම මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂ වෙනවා. මට නිවන් මාර්ගය හම්බුණා. වාඩි වෙලා එරමිනිය ගොතාගෙන මම සෑහෙන කාලයක් දුක්ුණේ මේක හොයාගන්න මට හම්බ වුණා. මේ ලෝකේ පේන සෑම දෙයක්ම රූපයක් නැතුව බලනවා නම් රූපයක් නැති තැන ලෝභයක් ඇති වෙන්නේ නැහැ. ද්වේෂයක් ඇති වෙන්නේ රාගයක් ඇති වෙන්නේ ඇයි රාගය ඇති වෙන්න රූපයක් මතු වෙන්න ඕනේ ලෝභය ඇති වෙන්නේ කුමක් පිළිබඳවද? ඒ රූපය ඇති වෙන්න ඕනේ. තරහා අටගන්නේ කුමක් පිළිබඳවද? කවුරු පිළිබඳවද? ඒ රූපය ඇති වෙන්න ඕනේ. එහෙනම් අරූපය තමයි මේ ලෝකයේ තියෙන එකම විසඳුම. අන්ධකාර ස්වභාවය තමයි මේ ලෝකයේ තියෙන එකම විසඳුම. ඉස්වෙච්ච ඉස්භාවය තමයි මේ ප්‍රශ්න වලට තියෙන එකම ලෝක උත්තරය මේක වටා ගත්තාම මේ භාවනා යෝගියා දෘෂ්ටියකට ලක් වෙනවා. මේ සෑම සංස්කාර ධර්මයක්ම සෑම රූපයක්ම අරූපව දැක්කොත් ඉපදීම නවතිනවා. කර්ම නිර්මාණය වෙන එක නවතිනවා. ජාති ජරා භව හැදෙන එක නවතිනවා. මේක ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් එයා සම්මා දෘෂ්ටියටපත් වෙලා සෝවාන් ඵලයටපත් වෙනවා. එයා ළඟට ගිහිල්ලා මේ ගේ ලස්සනයි මේක අපි දෙන්න දෙකට බෙදාගමු කිව්වම නෑ ඔයාම තියාගන්න. මෙතන ගයක් නෑ. ගල්වැලි සිමෙන්ති ටික එකතු කරලා අනලා ඉටවලා තියෙනවා. කවදාරි දවසක මේක පෙරලෙනවා. නැවත වැලි බවට නැවත ජලයේ බවට නැවත මේ සතරමා භූත බවටපත් වෙනවා එදාට ගයක් නැහැ එහෙනම් මේ ලෝකයේ මේ නිර්මාණ හැම එකක් තුළම නැති ස්වභාවය පේන්න පටන් ගන්නවා. මේ නැති ස්වභාවය නිතර නිතර දකිනකොට ඒ නැති ස්වභාවය තුලින් අරූපය පේන්න පටන් ගන්නකොට එයා මේ ලෝකයේ කිසිම දෙයකට කැළඹෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති, නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ తත්වය තුල, ඒ මනස තුල කැළඹිච්ච ආනන්තරීය පාප කර්ම මට්ටමේ මොකවත් වෙන්නේ හේතුව මේ සිත නිතරම අරූප දියා දකින්නවා ගාණ්ඩ එන මිනිස්සයා එහෙම කෙනෙක් නෑ මේ සතරමා භූතයා තමයි එන්නේ සතරමා භූතයා පොල්ලක් අරගෙන එනවා පොල්ලත් සතරමා භූත මෙයත් සතරමා භූත පුදුම වැඩේ පටවිය ආපෝ වායෝ තේජෝ කොටස් වලට නිර්මාණය වෙලා විවිධාකාර රූපවල් අරගෙන මිනිස්සෙක් වෙලා පොල්ලක් වෙලා සරප්පුවක් වෙලා ඇඳුමක් වෙලා ලස්සන නිර්මාණයක් වෙලා මගේ ළඟට එනවා යම්කිසි ගනුදෙනුවක් කරන්න මේ අරූප ස්වභාවය පේනවා පුද්ගලයෙක් නැතුව පුද්ගලයෙක් ඇති වෙලා භාණ්ඩයක් නැතුව භාණ්ඩයක් ඇති වෙලා සතරමා භූත නැතුව නිර්මාණයක් ඇති වෙලා මේ ක්‍රමවේදය වැටහෙනවා මේ ක්‍රමවේදයට සමවැදිලා එයාගේ ජීවිතයේ සන්තෝෂයෙන් ගත කරනවා. මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මම මේ පරම සත්‍ය දැක්කා. මේ ලෝකයේ හැම දෙයකම හැම දුකටම හේතු වෙච්ච මේ රූප අරූප වශයෙන් දකින්න පුළුවන් මගේ විමුක්තිය ඒක තුල තියෙනවා. මේක දැකලා සන්තෝෂයෙන් හිටපු ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා මම තාම යම්කිසි පැටලවිල්ලක ඉන්නවා. ඇයි අරූපයක් වශයෙන් දැක්කාට මේ අරූපය තුලින් මට නිවීමක් ඇති වෙන්නේ සෑම මොහතකම ක්‍රියාවක් ඇති වෙනවා පැවැත්මක් තියෙනවා මේක නිවීමටපත් වෙලා නැහැ කියනක වැටහෙනකොට මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මොනවද මේක තුල තියෙන අභ්‍යන්තර අභිරාස කියලා ගවේෂණය කරලා බලනකොට මේ ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා මට අවුෙච්ච නැති ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක තමයි මේ රූපය අරූපය වශයෙන් දැක්කාට ශබ්දේ මම තාම ශබ්දයක් නැති නිස්කලංක භාවයෙන් දකින්න ශ්‍රවණය කරන්න තාම මං සමත් වෙලා නැහැ. එහෙනම් Tamanට දැනෙන මේ රස රස නැති ස්වરૂපයෙන් දකින්න මන් දක්ෂ නැහැ. සුවඳ සුවඳ නැති ස්වરૂපේනොත් ගඳ ගඳ නැති ස්වરૂපේනොත් ස්පර්ශය ස්පර්ශය නැති ස්වરૂපේනොත් චේතනාව චේතනාවක් නැති ස්වરૂපේනොත් දකින්න මම දක්ෂ වෙලා නැහැ. ඇසේ ප්‍රශ්නේ විතරයි වැටුනේ ඒ චක්කුව තුළ පවතින ධර්මතාවය තුළින් මට මාර්ගය ප්‍රත්‍යක්ෂ වුණා. හැබැයි මේ ප්‍රශ්නය ආයතන අය තුළම තියෙන එකක්. එහෙනම් ඇයෙනවා නම් යම් කිසි දෙයක් ඒක නොවුනොත් කොහමද තියෙන්නේ? නොහැසූ තත්ත්වයක් තුළ මොන වගේ මානසිකත්වයක්ද තිබුණේ? ඒ தത്വයට සමවදින්න ඕනේ. අපි කියනවා නොහැසූ ධර්මය කියලා. ඒ කියන්නේ ධර්මය කවුරුත් දන්නේ නැහැ. ඒක ආපු නැති එකක්. කවුරු හරි කෙනෙක් මේක නොයසෝ ධර්මයක් කියලා කියනවනම් ඒක බොරුවක්. ඒක නොයසෝ ධර්මයේ වෙන්නේ ආන් නැතුව ඉන්න තාක්කල්. මට මතකයි මගේ ගුරුවරයා මේ දක්වා ආපු නැති එකක් මට කියන්න ඕනේ. ඒ නිසා අවස ආශ්‍රමෙන් යන්න එපා. මෙතන ඉන්න මගේ කුටියේ විශේෂ කාරණාවක් කියන්න තියෙනවා මේ පංචමා භූතවල තියෙන විශේෂ අභිරාසක් කියලා. ඒ කුටියෙන් වහාම මම පිටත් වුණා මට අවුරුදු 8යි. ඒ ගුරුවරයා කල්පනා කළා මේ ශිෂ්‍යයා නොඉක්මුණු කෙනෙක් කිසිම සීලයක් නැහැ මගේ අවවාදය පිළිගත්තේ නැහැ කියලා දවස් දෙකක් විතර අමනාපෙන් හිටියා. පසුව මගේ වැඩිහිටියත් එක්ක කතා කරලා චෝදනා කළාම අපගේ පවුලේ වැඩිහිටියා අරගෙන ගිහිල්ලා මාව එයා ළඟ ඉටවලා කිව්වා කාරණාව ගුරුවරයාට පැහැදිලි කරන්න. මොකද්ද මේ කාරණාව තුළින් දැක්කේ ඒක කියන්න නැත්නම් මේ ආශ්‍රමයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විනය පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ නොයසෝ ධර්මයේ පිළිබඳ මට දේශනාවක් කරන බව නොයසෝ කාරණාවක් කියන බව ගුරුවරයා කිව්වාම මම පිටත් උනේ ඒක නොයසෝ දෙයක් නම් නොයසෝ දෙයක් වශයෙන් පවතින්න ඕනේ නම් ඒක නොහා ඉන්න ඕනේ ඒක ආගත්තොත් ඒක නොඇසු දෙයක් වෙන්න බෑ. ඒක ආගත්ත දෙයක්, ඇසු දෙයක්. ඒක එතනින් ඉවරයි. ගුරුවරයා කියන්නේ ඇසු ධර්මයේ වටින්නේ එහෙනම් නොඇසු ධර්මයේ තියෙනවා. ඒක නොඇසු ධර්මයේ නිසා ඇසු ධර්මයට වඩා වටිනාකම වැඩි බවක්. එහෙනම් ආගත්ත දේවල්ට වඩා ආගත්ත නැති දේ වටින්නේ ආගන් නැතුව ඉන්න තාක්කල් ආගත්ත ගමන් ඒක ආගත්ත ගණයට වැටෙනවා නොඇසු වටිනාකම ඒක තුලින් පා වෙලා යනවා අතුරුදාම් වෙනවා ගුරුවරයා යමක් දන්නවා ඒක දැනගත්ත දේවල්ට වඩා වටිනා දෙකක් ඒ නිසා නොයසු ධර්මයේ කියලා නමක් දීලා ඒකට වටිනාකමක් දීලා අර කියපු දේවල් ආගත්ත දේවල් වලට සාපේක්ෂව ඉහළ තැනක වටිනාකම තියා විඳින්නවා ඒ වටිනාකම රකින්න මට ඉතුණා ඒ වටිනාකම අඩු නොකර ඒ පූජනීය භාවය ඒක තුල රණවන්න ඕන ඉතුණා ඒ නිසා මම ඉව්වොත් ඉතියොත් මේක කියනවා මම මෙතන රැඳුනොත් මේක දේශනා කරනවා අර නොඇසූ ධර්මයේ ඇසූ ධර්මයේ බවට පත් වෙලා අර වටිනාකමේ අඩු ලැයිස්තුවට මේක ලැයිස්තුගත වෙනවා ඒ නිසා තමයි පිටත් උනේ එහෙනම් බලන්න මේ ලෝකේ අපි අපේ කන් වලින් ඇහිච්ච දේවල් දිහා බලලා කන් වලට ඇයෙන දේවල් දිහා අවධානම යොමු කරනකොට මොනතරම් ගැඹුරු ධර්මතාවයන් මේක තුල තියෙනවද අපට ගවේෂණය කරන්න. එහෙනම් මේ චක්කුව තුල තිබිච්ච ප්‍රශ්නය තමයි අරූපයක් වශයෙන් දකින්න එක එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ නොපෙනුණු මට්ටමින් ඇස තිබුණා නේද? ඒ මානසිකත්වයේ ඇස නඩත්තු කරන්න. නොයසෝ මට්ටමේ කන තිබුණා ඒ මට්ටමින් අපට මේ කන පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් ඇති වෙන බව ඒ භාවනා යෝගියාට තේරෙනවා උදාහරණයක් වශයෙන් කණ්ඩායමක් ඇවිල්ලා අපට කැත විදියට බයිනවා නිඳා කරනවා අපාස කරනවා ඒ කට්ටිය ගියා හැබැයි මාසයක් දෙකක් අවුරුද්දක් ගියත් ඒ කම්පණය අපෙන් යන්නේ මතක් වෙන මතක් වෙන ගානේ සිත උඩ පැන පැන කෑ ගන්නවා කොඳුරනවා හැබැයි අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ අපෙන් මේ විවේචන නින්දාව අපකීර්තිය ආන්න කලින් තිබුණා නේද සංසුම් භාවයක් ප්‍රීතිමත් භාවයක් නිදාසක් සතුටක් සාමයක් ප්‍රීතිය ඒ මානසිකත්වයට මොකද වුනේ එහෙනම් මේක ඇයිච්ච ගමන් අර ටික අතුරුදාන් වුණා නම් මාර්ගඵලයක් නැහැ කියන එක ඔප්පු වෙනවා මේම තමයි ප්‍රඥාව වටාගන්නේ විඥානීය තුල තියෙන අවබෝධය තේරුම් ගන්න මනින මීටරේ මේක එහෙනම් කිසියලෝම දෙන අපට කෑගාලා බැනලා ශබ්ද පූජා පවත්තලා යනවා ඒත් අර ආන්න කලින් සවන් දෙන්න කලින් තිබිච්ච මානසිකත්වයේ ඒමම තියාගෙන ඉන්නවා. ඒකේ කිසිම වෙනසක් වෙන්න දෙන්නේ නැහැ. මේක අවබෝධ වුණොත් තමයි රූපයක් නැති ස්වභාවය තුල අරූප භාවනාවේ සකු르දාගාමි ඥාණය පාළ වෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා රූපයක් නැතුව බැලුවාට කමන්නේ සද්දයක් නැතුව මේක ආන්න පුළුවන් වෙන්න ඕනේ. රසයක් නැති ස්වභාවයෙන් මේක වළඳන්න පුළුවන් වෙන්න ඕනේ. ගඳ සුවඳ නැතුව මේක ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇඳීමකින් තොරව ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේම කෙරුවොත් මේම ඉතියොත් විතරක් මට විමුක්තිය ඇති වෙනවා. නැත්තම් ඒකාන්ත වශයෙන්ම මම ඉපදෙනවා. රාතන් වහන්සේ නමකට යම්කිසි කෙනෙක් ස්පර්ශයක් කළා නම් තෘෂ්ණාවෙන් යුක්තව වරදක් කළා නම් උන්වහන්සේ දුස්සිය වෙන්නේ පරාජිකා වෙන්නේ අර කරපු කෙනාටයි වරද වෙන්නේ ඇයි ස්පර්ශ නොවුන මට්ටමින් උන්වහන්සේ ඒක තුල ඉඳලා උන්වහන්සේට වරදක් වෙන්නේ නැහැ හේතු උන්වහන්සේ ස්පර්ශ වේදනාව විඳලා නැහැ ඉවසලා නැහැ ඒ නිසා උන්වහන්සේ නිතරම පිරිසිදු රාතන් වහන්සේ වශයෙන්ම ඉන්නවා. උන්වහන්සේගේ සීලය කෙලසන්න මේ ලෝකේ කාටවත් බෑ. මේ ඥාණය පාළ වුණාම මේක වඩන්න ඕනේ, මේක හදන්න ඕනේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම ගනුදෙනු නොකරන මට්ටමින් ගනුදෙනු කරන්නටත් ගනුදෙනු වෙනකොට පවතිනකොට අර නොකලාව මානසිකත්වයේ තුල සිටගෙන ගනුදෙනු කරවන්නට අවශ්‍යයි කියන මේ ක්‍රියාවේ යෙදෙනකොට මේක වඩනකොට පුරුදු කරනකොට මේ ඥානය ටික ටික ප්‍රගුණ වෙනකොට මේ අවබෝධයටපත් වෙච්ච විඥාණයට අපි කියනවා සකුදාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා කියලා. එහෙනම් දැන් අපට පේනවා ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක් තුල අරූපාවචර ස්වභාවය තුල භාවනා කරන භාවනා යෝගියා හැම දෙයක්ම අරූප කරනවා රූපය තමයි ඉපදීමට හේතුව ලෝභ දේශ මොහයට හේතුව අරූප කරන කමඨාන දිගටම වඩාගෙන වඩාගෙන යනවා මේක වඩාගෙන යනකොට දැන් නාම රූප තියෙනවා හැබැයි මොකවත් පේන්නේ නැහැ ඡායාව අනපායිනි ඡායාවාගේ මේවා යනවා එනවා ගණදෙන කරනවා මොකටවත් රූප නැහැ කරුණු කාරණා මොකවත් නැහැ සාකච්ඡා කරන්න හේතුවක් නැහැ ඉබේ ගනුදෙනු කරමින් සිදු වෙමින් ඇති වෙමින් පවතිමින් නැති වෙමින් යනවා මේ ස්වභාවය තුල ඉන්නකොට මේ භාවනා යෝගියාට තේරෙනවා තාම මොකද්ද අඩුවක් තියෙනවා Tamanට කුමක්ද පවතින අඩුව මේ අරූප කින රූපයක් නැති ස්වභාවය තුල ඉන්න මට විශාල අඩුවක් තියෙනවා රූපයක් නැහැ කියලා සිතීමත් රූපයක් තමයි දැන් අපි කෙනෙකුට නැති කැවුම් බෙදන්න කියලා කිව්වාම අර නැති කැවුම් කියන එකත් කැවුම් જાතියක් තමයි හැබැයි කන්න බැරි එහෙනම් මේ විදියට රූපයක් නැහැ කියලා කියන්නත් රූපයක් තියෙන්න එපාය දැන් අපට පුළුවන් වාජනය යම්කිසි උපකරණයක් අරගෙන මේක ඉස් එකක්. මේ වාජනය ඉස් එකක් කියලා අපි කියනවා. ඉස් කියලා කියන්නේ ඉස් කියන රූපේ තියෙන්න පාය. අවකාශය කියන රූපේ තියෙන්න පාය. ඉස් කියන වචනේ මේක හඳුන්වන්නේ. එහෙනම් රූප තියෙන තාක්කල් අපි රූප කියලා කියනවා. රූප නැත්තම් රූප නැහැ කියන රූපය පෙන්නවා තමයි කියන්නේ. මෙතන රූපයක් නැහැ මේක අරූප. එහෙනම් අරූපය කියන එකත් රූපයක් කියන බව මේ විඥාණයට ඥානයක් පාළ වෙනවා. එහෙනම් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මොකවත් නැද්ද නැහැ තියෙනවා අරූප කියලා කියන රූපේ තියෙනවා ඒ රූපය කවදද තේරුම් ගන්නේ? එදාට මේ විඥාණය තුල ලෝභ දේශ ඇති වෙනවා. එදාට තමයි චුත වෙලා වෙන විශ්වයකට යන්නේ. එතකන් එයා අරූපය තුල මොකවත් නැහැ කියනවනම් ඉපදීමකුත් නැහැ කියන ස්වභාවය තුල එයා ජීවිත කාලෙම ඉන්නවා. එහෙනම් රූපයක් නැති තැන්වල රූපයක් තියෙනවා. ශබ්දයක් නැති තැන්වලත් ශබ්දයක් තියෙනවා. ඒ ශබ්දයට කියන වචනය නිස්සබ්දය. එහෙනම් මේක තුල තියෙන යථාර්ථ සියුම් తত্ত্বය තේරුම් ගන්න පටන් ගත්තාම සමාධියට කිට්ටු වෙච්ච ඒ තරංගවල තියෙන ප්‍රඥාව පාලුණාම මේ ආර්ය ශ්‍රාවකයා අනාගාමි ඵලයටපත් වෙනවා. එයා දැන් ලොකු දේවල් මොකවත් ගනුදෙනු කරන්නේ නැහැ. ඔක්කොම සියුම් වැඩ තියෙන යා ළඟ. શબ્දයක් නැහැ කියලා කියනකොට යා කියනවා શબ્දයක් නැත්තම් શબ્දයක් නැහැ කියන එක තේරුම් ගත්තේ શબ્දයක් තුල නේද? ඒ શબ્දයට නිස්සබ්ද කියලා කියනවා නේද? එහෙනම් ඒ શબ્දේ නිසා තමයි මේ શબ્දේ පේන්නේ නැත්තේ. එයා කියනවා මේ ආලෝකය මේ විදුලි බුබුල අරි ආලෝකමත් දවල් වාගේ එහෙම කියන්න එපා. මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. අන්ධකාරය නැත්තම් ආලෝකය අඳුනා ගන්න බෑ. දවල්ට විදුලි බිබුල දැම්මාම විදුලි බිබුල පත්තු වෙන බව පේන්නේ දැල් වෙන බව දැනගන්නේ විදුලි බිබුල උවමනාවෙන් දැක්කොත් විතරයි බිම බලාගෙන ඉඳිට එයා දන්නේ මේ මේකක් වෙනවායි කියලා. එහෙමනම් අන්ධකාරය පවතින තාක්කල් විතරයි ආලෝකය පේන්නේ. අන්ධකාරය නැත්තම් ආලෝකය පේන්නේ එහෙනම් ආලෝකය වටින්නේ ආලෝකයේ වටිනාකම ලැබිලා තින්නේ අන්ධකාරයේ ධාරිතාව මත. එහෙනම් සවස අය වෙනකොට සාමාන්‍ය අන්ධකාරයේ තියෙනවා ආලෝකයේ වටිනාකම අඩුයි ටිකයි ආලෝක. අවස අයාමාර හත වෙනකොට අන්ධකාරයේ ධාරිතාව ටිකක් වැඩි. ඒ නිසා ආලෝකයේ ධාරිතාව වටිනාකම ටිකක් වැඩි වෙනවා. අට විතර වෙනකොට සම්පූර්ණම තිත්ත කරවලයි මොකවත් පේන්නේ එතකොට කරවලේ ධාරිතාව වැඩි නිසා ආලෝකයේ වටිනාකම වැඩි. එතකොටයි ආලෝකයේ හොඳට බබලවන්නේ. මේ ධර්මතාවයේ සියුම් ධර්මතාවය වැටුණාම රූප පේනවද? පේනකොට නොබෙනන රූපේ බලන්න කියනකොට ඒකත් රූපයක් නම් රූපයක් නැහැ කියන රූපේ දිහා බලාගෙන ඉන්නවට වඩා පේන රූපේ බලාගෙන ඉතියම හොඳ නැද්ද? ගන්ධයක් නැති ස්වභාවය තුළ ඉන්දත් ගන්ධයක් තියෙන්න එපාය. මෙතන ගඳක් නැහැ කියලා කියන්නේ දැනෙන්නේ නැති ගඳක් තියෙනවා කියන එක නේද? ආස්වාස ප්‍රාස්වාස වෙනවා. හැබැයි අරතරම් ගඳක් මෙතන නැහැ. එහෙනම් ගන්ධයක් නැතුව ගන්ධයක් ස්පර්ශ කරනවට වඩා දැනෙන ගන්ධය ස්පර්ශ කිරීම වඩා ව්‍යාපත් නේද? රසක් නැහැ කියන රසය අපි භුක්ති විඳිනවා මැටි ගොඩක් වාගේ වතුර ගොඩක් වාගේ කියලා රසක් නැති රසයේ භුක්ති විඳිනවට වඩා ඒ රසම භුක්ති විඳීම යාපත නෙමෙයිද? ස්පර්ශයක් ඇති වුන්නේ නැහැ කියන ස්පර්ශයට සමවැදලා ඒක විඳිනවට වඩා වැඳෙන එහෙම නැත්නම් විඳින ස්පර්ශයටම සමවදිනක යහපතක් නෙමෙයිද? එහෙනම් මේ ධර්මතාවය ගොඩාක් ගැඹුරින් සියුම්ව දැනගන්නට පටන් ගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා මේ හැම ප්‍රශ්නයක්ම ගොඩාක් සියුම් ලෙස පවතින දෙයක්. මේක පියවි ඇසට පේන්නේ අනුමාන ඥානයකින් සිතට විතරක් ප්‍රත්‍යක්ෂ වෙනවා. භෞතික ඥාන තියෙනවා ඇසකන දිවනාසය සම කියන මේ ඥානවලට මේක ගෝචර වෙන්නේ අනුමාන ඥානයක් තියෙනවා තියෙනවද නැද්ද කියලා ස්ථීර වශයෙන් කියන්න බැරි නිසා අනුමාන කියලා කියනවා ඒ ඥානයට විතරක් පාළ වෙන එකක් මේ සියුම් ධර්මතාවය එයා අනාගාමි වෙලා අනිත් සාමාන්‍ය පුදුජන කට්ටියට වඩා ගැඹුරින් පේනවා ගැඹුරින් දැනෙනවා ගැඹුරින් කල්පනා වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ඥාණයට සමවැදිලා මේ සෑම නාමයක් රූපයක් තුලම පවතින මේ සියුම් ධර්මතාවය නිරෝධ කරන්න වැඩ කටයුතු නිරත වෙනවා මේ ලෝකේ ශබ්දයක් නැති තැනක් නැහැ. ඇයි? නිස්සබ්ද කියන එකත් ශබ්දයක්. රූපයක් නැති තැනක් නැහැ. රූපයක් නැහැ කියන අරූපාවචරයත් රූපයක්. ඇයි? ඒ රූපය නිර්වචනය කරන්න එපාය. රූපයක් නැති තැනක් මේක කියලා පෙන්නකොට එතන රූපයක් ඇදිලා. අරූපාවචර ලෝකය කියලා කියනකොට අරූපාවචන ලෝකයක් තියෙන්න බෑනේ. එන අරූපාවචරය කියලා පෙන්නකොට මෙතන ලෝකය ඇදිලා ඉවරයි. ශබ්දයක් නැහැ කියනකොට නිස්සබ්දය කියන ශබ්දය තියෙන නිසා තමයි ශබ්දය පිළිබඳ අපි නිර්වචනයක් දෙන්නේ පැහැදිලි කිරීමක් කරන්නේ තියනවද නැද්ද කියලා ස්ථිර වශයෙන් කියන්නේ එහෙනම් එතන ශබ්දයක් තිබිලා ආලෝකයක් තියෙනවයි කියලා කියනකොටම අපි දන්නවා ආලෝකයේ තියෙන්නේ අඳුර තියෙන තාක්කල් පවණයි ඒ කියන්නේ මේකේ තවත් ප්‍රශ්නයකුත් තියෙනවා මේක වටහාගෙන මේ සියලෝම ධර්මතාවයන් තුල අරූපාවචරය කියන්නේ කුමක්ද? රූපයක් නැති ස්වභාවයක්ද එහෙම නැත්නම් රූපයක් තියෙන ස්වභාවයක්ද මේක ගවේෂණයටපත් කරනවා මේක තුල තියෙන පරම සත්‍ය කුමක්ද කියලා ගවේෂණය කරනකොට මේ භාවනා යෝගියාට එකපාරටම ඥානයක් පාළ වෙනවා අරූපය තමයි රූපය උනේ රූපය තමයි අරූපය උනේ නිස්සබ්දය කම්පණයටපත් වෙලා කම්පණය පීඩණයටපත් වෙලා පීඩණය තරංගයේ බවටපත් වෙලා තරංගය සතරමා භූත බවටපත් වෙලා නාම රූප බවටපත් වෙලා ඒකමයි ශබ්දය උනේ නිස්සබ්දයේ ශබ්දයේ බවට ශබ්දයේ නිස්සබ්දයේ බවට රූපය අරූපය බවට අරූපය රූපය බවට ගන්ධය සුවඳ බවට සුවඳ ගන්ධය බවට එහෙනම් මේ ගන්ධය ගන්ධයක් නැති ස්වභාවයේ බවටත් නැති ස්වභාවයේ තුලින් ගන්ධය බවටත් මේවා හැම එකක්ම වෙනස් වෙවි ඇති වෙවි නැති වෙවි යන දේවල් මේ කිසිම දෙයක් තුල නිවනක් නැහැ මේ දෙකෙන්ම නිදාස් වුණොත් නිවෙන්න පුළුවන් ඈතර වෙන්න පුළුවන් ස්පර්ශය නැහැ කියන ස්පර්ශය තියෙන තාක්කල් විතරයි ස්පර්ශය අඳුනා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අපිව කය පුරාම අල්ලාගෙන ඉන්නවනම් මුළු කයම ස්පර්ශ වෙලා නම් ස්පර්ශය අඳුනා ගන්න බෑනේ. ඇයි මුළු කයම වැදිලා කිනකොට කොහමද අපි හොයාගන්නේ? හැබැයි ස්පර්ශයක් නැහැ කියන ස්පර්ශය තිබුණොත් ඇඟිල්ලක් තිබ්බ ගමන් දන්නවා ආවල් තැනට ආවල් ඇඟිල්ල තිබ්බයි කියලා. එහෙනම් ස්පර්ශය නැහැ කියලා කියන එකත් ස්පර්ශයක්. ඒ ස්පර්ශය තිබුණොත් තමයි ස්පර්ශය වැටෙන්නේ නැත්නම් ස්පර්ශය හඳුනාගන්න බෑ සිතිවිල්ල හඳුනාගන්නේ කොහමද සිතිවිලි නැතුව තිබුණොත් සිතිවිලි තියෙන තාක්කල් කොහමද හඳුනාගන්නේ සිතිවිල්ලක් නැති ස්වභාවය එහෙනම් චෛතසිකයේ නැතිව තියෙනකොට ඇති වුණොත් අන්න සිතිවිල්ලක් ඇති උනායි කියලා කියන්න පුළුවන් එහෙනම් සිතිවිලි නිර්මාණයට ප්‍රධාන දායකත්වය සිතවිලි නැති ස්වභාවයයි. මේ ධර්මතාවය වටා ගත්තාම මේ අනාගාමි ආර්ය ශ්‍රාවකයා අරියත් මාර්ගයටපත් වෙනවා. අරියත් මාර්ගයටපත් වෙලා මේ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ප්‍රශ්නේ දැන් හොඳටම පැහැදිලි මේ සෑම අරූපයක්ම රූපයක් රූපයක්ම අරූපයක් ශබ්දේ නිස්සබ්දයක් නිස්සබ්දේ ශබ්දයක් සුවඳ ගඳක් ගඳක් සුවඳක් ගන්ධය නැති ස්වභාවයක් නැති ගන්ධය ගන්ධයක් රස නැහැ කියලා කියන එක රසයක් ඒකම රසක් බවට පත් වෙනවා රස රස නැති ස්වභාවයටපත් වෙනවා මේ தත්ත්වය වටා ගන්නකොට මේ භාවනා යෝගියාට එකපාරටම ඥානයක් පාළ වෙනවා අරිය ඥාන කියලා කියනවා. අරිය ඥානයක් පාළ වෙලා මේ අරිය ඥාණයෙන් කල්පනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ සෑම දෙයක්ම ගනුදෙනු වෙනවා මේක නවත්තන්න බෑ. හැබැයි ඇති වෙලා නැති වෙලා යන එක විතරක් දිගටම වෙනවා. ඒක නිට්ටිය වශයෙන් එනවා. සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා සෑම වස්තුවක් භ්‍රමණය වෙනවා තප්පරෙන් තප්පරයට ජීර්ණය වෙනවා සනයක් සනයක් ගානේ අනිත්‍ය වෙනවා නම් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය පරම සත්‍යයක් නিত্য ධර්මයක් මේ නিত্য ධර්මයට සමවැදුනාම පරම සත්‍යයට සමවැදිනවා ඒ කියන්නේ ඒ චිත්තානුපස්සනාව තමයි නිවීම කියන එක අවබෝධ වෙච්ච ගමන්ම එයා අරියත් බෝධියටපත් වෙනවා මේ අරියත් බෝධියටපත් වෙලා මේ රූප හැම එකක්ම අරූප වෙනවා අරූප රූප වෙනවා ඇති වෙලා නැති වෙලා නැති වෙලා ඇති වෙලා යන ස්වභාවයට සමවැදිලා කිසිම දෙයක් කරන්නේ නැතුව හැමදේම නිරෝධ වෙච්ච නිවිච්ච ස්වභාවය තුල හැම දෙයක්ම වෙන්න ඇරලා ඒ රූපය අරූපය වෙලා අරූපේ රූපේ වෙලා ශබ්දේ නිස්සබ්ද වෙලා නිස්සබ්දේ නැවත ශබ්ද වෙලා මේ ඝනදෙනුවට සමවැදිලා ඕම ඉන්නවා ගලක් වාගේ මේක තමයි රාතන් වහන්සේ නමං මේ ලෝකේ ජීවත් වෙන ස්වභාවය මේ ධර්මතාවයට සමවැදිලා මේ ආකාර ජීවිතයටපත් වුනාම උන්වහන්සේට නැවත උත්පත්තියක් අටගන්නේ නැවත භවගාමි පැවැත්මකට ගන්න හේතුව ඒ උත්තමයන් වහන්සේ තමන්ගේ භවගාමි ජීවිතය නතර කරගෙන විමුක්තියටපත් වෙලා එහෙනම් අපගේ ජීවිතය තුළ අපි විශේෂයෙන් අවධානම යොමු කරන්න ඕනේ මේ ලෝකයේ නිශ්චිත වශයෙන් රූපයක් නැහැ දැන් දැකපු රූපේ එක ස්නේකින් ඒකේ අනුභ්‍රමණය වෙන නිසා ඒ ස්නේයක් තුල වෙච්ච ජීර්ණය වීම දි รา පත් වීම තුලින් රූපේ වෙනස් වෙලා පුංචි කාලේ අපේ රූපයයි දැන් තියෙන රූපයයි අතර ආසයි පොළවයි වාගේ වෙනසක් තියෙනව නේද එහෙනම් මේ නාම රූප මේ සෑම දෙයක්ම තප්පරයක් තප්පරයක් ගානේ වෙනස් වෙනවා අපට මේක වැටහෙන්නේ නැහැ අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකේ මොකවත් වෙනස් වෙන්නේ මේක හැමදේම හැමදාම පවතින දෙයක්. මේකේ අයිති අපට හැමදාම තියෙන දෙයක්. හැමදාම අපි මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න ආවේ කියලා මේ වගේ දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි පිළිබඳ අවබෝධයේ ඥානෙ පාලවු නැත්තම් සෑම සෙනෙයක් ගානේ මගේ රූපය වෙනස් වෙවි අරූප වෙනවා සෑම සෙනෙයක් ගානේ අපි ස්ථානයේ ඉන්නවා නම් ඒ ස්ථානය අරූප වෙනවා, ජීර්ණය වෙනවා, දි รา පත් වෙනවා. අපගේ වස්ත්‍රය සෑම තප්පරයක් ගානේ අරූප වෙවි යනවා. ගත්ත ආහාර පාන සෑම සෙනෙයක් ගානේ ආමාශය තුල කුස තුල අරූප වේවා, ජීර්ණය වෙලා යනවා. සෙනෙයක් සෙනෙයක් ගන්න අපේ පරම ආයුෂ අරූප වෙලා ජීර්ණය වෙලා මරණයට ලං වෙනවා මේ ධර්මතාවය වටා ගන්න නැතුව විමුක්තියටපත් වෙන්න බෑ. මේකේ තියෙන යථාර්ථය දකින්න නැතුව මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව අපට විමුක්තියටපත් වෙන්න ක්‍රමයක් නැහැ. ආස්වාසය ප්‍රාස්වාසය අරූපයක් වශයෙන් මෙනෙහි කරන මේ භාවනා යෝගියා තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පිරිණිවීමට අවශ්‍ය සුදුසුකම් ලබනවා මේ ආකාරයට මේ භාවනාව වඩලා එහෙනම් අපේ ජීවිතය තුළ අපගේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ කමඨාන වඩන්න ඕනේ. මේ සෑම ස්ථානයකම රූපයක් නැහැ. පේනවනම් රූපයක් ඒක මුලාවක්. තප්පරෙන් තප්පරයට ජීර්ණ වෙන ලෝකයේ ස්ථීර වශයෙන් දකින්න රූපයක් තියෙනවද? තප්පරෙන් තප්පරයට කම්පණයට භාජනය වෙනකොට මේ ශබ්දයේ තරංගය වෙනස් වෙනවා නම් ඇයෙන නාමය ඒ විදියටම පවතිනවද මේ තරංගයේ? එහෙනම් මේ අරූපය ඒ වගේම තමයි මේ ශබ්දයේ තුල තියෙන නිස්සබ්දතාවය මේ රසය තුල තියෙන නිරසය ගන්ධය තුල තියෙන නිගන්ධය ස්පර්ශය තුල තියෙන ස්පර්ශ නැති ස්වභාවය සිතිවිලි වල පවතින සිතිවිලි නැති නැවතිච්ච ස්වභාවය මේක ක්‍රමක්‍රමයෙන් වටා ගන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ අපි ලබාපු මිනිසක් භවය ඇයි විමුක්තියටපත් වෙන්නේ නැත්තේ? අපි මේ කමඨාන් කමඨාන් වශයෙන් වඩන්නේ ඒක අර යුතුයකමක් වශයෙන් එහෙම නැත්නම් වගකීමක් වශයෙන් කරන භාවනාවක් බවට පත් වෙලා පැයක් භාවනා කරන්න ඕනේ විමුක්තිය පිණිස භාවනා කරන්න ඕනේ වැඩසටහනේ භාවනාවට ඉන්න ඕනේ කියන අදහස මුල් කරගෙන අපි ජීවිත කාලෙම භාවනාව යුතුයකමක් වගකීමක් වශයෙන් කළා මිසක් මේ අභිඤ්ඤා ඥාන පාල වෙන සංසාර විමුක්තිය ඇති වෙන මේ විඥාණය ක්‍රමක්‍රමයෙන් අවබෝධ මට්ටම් අතරට ගින් මාර්ගඵල නිවන් අවබෝධ වෙන මේ පිළිවෙත් පුරලා නැහැ. මේ ක්‍රමවේදයේ තුල මේ ප්‍රතිපatti තුල මේක වඩලා නැහැ. මේ ප්‍රශ්නය තමයි අපේ තියෙන එකම අඩුව. මේ මොහොතේ මේ අඩුව හදා ගන්නට ඕනේ. මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්න ඕනේ. ඒක තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක් සේමනේ කිරීම. අපි දැක්කා මේ සෑම දෙයක් තුළම පවතින ස්වභාවය සෑම රූපයක්ම නිර්මාණය වෙන ස්වභාවය මේ ලෝකයේ තියෙන පරම සත්‍ය කුමක්ද මොකවත් නැති ස්වභාවය එහෙනම් අවකාශ ධාතුව පීඩණයටපත් වෙලා ඒ පීඩණය කම්පණය බවටපත් වෙලා මේ කම්පණය තුල ඇති ඇති වුණු දෙදරුම් කෑම තරංගයක් බවටපත් වෙලා මේ තරංගය පරමාණු වලට වඩා සියුම් අණු බවටපත් වෙලා ඒ අණු එකතු වෙලා පරමාණු ඇති වෙලා පරමාණු නැවත අණු වශයෙන් ඇති වෙලා වැඩිපුර භ්‍රමණය වෙන අණු මධ්‍යස්ථව භ්‍රමණය වෙන අණු අවමෙන් භ්‍රමණය වෙන අණු කියලා භ්‍රමණ වේගයට අනුව කණ්ඩායම් තුනක් වර්ග තුනකට බෙදිලා මේ වර්ග තුන එකින් එකට එකතු වෙලා ඝන වස්තු, ද්‍රව වස්තු, වාය වස්තු, උණුසුම් වස්තු කියලා වස්තු අතරක් නිර්මාණ වුණා. පඨවි, ආපෝ, වායෝ, තේජෝ කියලා කියනවා. එහෙනම් මේ ඝන වස්තුව, ද්‍රව වස්තුව, වායු වස්තුව උණුසුම් වස්තුව කියන මේ වස්තු අතර නිර්මාණය වෙලා එකතු වෙලා මේ සෑම විශ්වයක්ම නාමයක් රූපයක්ම භෞතිකයක්ම නිර්මාණය වෙලා තියෙනවා එහෙනම් නාම රූපවල ආරම්භය අරූපය එහෙනම් ශබ්දයට ඇති වෙන්න තියෙන්නේ මේ වගේ තරංගයකින් නේද මොකවත් නැති ඉස් ස්වභාවය තුල ඒ සිත තුළ කම්පනයක් ඇති වෙලා ඒ කම්පනයේ පීඩනයක් බවට පත් වෙලා ඒක දෙදරුම් කාලා චෛතසිකයක් වශයෙන් නිර්මාණය වෙලා මේ චෛතසිකය අපගේ දිව කියන ආයතනයේ ප්‍රසාදයට පීඩනයක් ඇති කරලා ඒකේ මතකය අවදි කරවලා වචන ප්‍රකාශ වෙනවා මේකට තමයි ශබ්දය කියලා කියන්නේ එහෙනම් ආරම්භය කොතනද මොකවත් නැති අදහසක් සිටිවිල්ලක් නැති පීඩනයක් කම්පනයක් තරංගයක් නැති නැවතිච්ච සිත තමයි මේ ශබ්දේ ආරම්භය එහෙනම් නිස්සබ්දය තමයි ශබ්දේ ප්‍රතිඵලය නිස්සබ්දය කියන හේතුව නිසා ශබ්දය කියන ඵලයත් අරූපය කියන හේතුව නිසා රූපයත් රස නැති නී රස කියන ස්වභාවයේ ඵලයක් වශයෙන් රසයත් නිර්මාණය වෙනවා අපගේ ජීවිතේ අපට හොඳට අත්දැකීම් තියෙනවා පැණි රස ಜಾති ගොඩාක් කාලා බීලා ටිකක් පැණි රස අඩු විශේෂ ආහාරයක් අරන් බලන්න මැටි ගුලියක් වගේ මොකවත් දැනෙන්නේ නැහැ. එහෙනම් රසය තියෙන තාක්කල් අපට රසයක් අඳුන ගන්න බෑ. හැබැයි රස මොකවත් නැති නී රසය තුල ඒ ඉස්භාවය තුල මොනාරි පැණි රසක් රසයක් දිවට වැඩිච්ච ගම මුළු දිවම පිනේනවා. එහෙනම් නීරසය තමයි ප්‍රතිඵලයක් වශයෙන් රසයක් වෙන්නේ. ස්පර්ශ වෙනවනම් කයම අපි කොහොමද ස්පර්ශය අඳුනගන්නේ ස්පර්ශය වෙමින් පවතිනවා එහෙනම් ස්පර්ශයක් නැතුව තිබුණොත් තමයි වැදෙන බව ගැටෙන බව ඇප්පෙන බව ඇතිල්ලෙන බව රිදෙන බව තේරෙන්නේ එහෙනම් ස්පර්ශය අඳුනා ගන්න අපට ස්පර්ශ නැති ස්වභාවය ඕනේ එහෙනම් ස්පර්ශයක් නැහැ කියන හේතුව නිසා ස්පර්ශය කියන ඵලය අට ගන්නවා මේ අවබෝධ අපට ඇති වෙන්න ඕනේ අපගේ සිත තුළ ගොඩාක් චෛතසික නිර්මාණය වෙනවා හැබැයි චෛතසික නිර්මාණය වෙන බව දැනෙන්නේ කොහමද? සිතවිලි නැතුව ඉන්නකොට සිතිවිලි පාළ වෙනවා නම් කල්පනා වෙනවා නම් එතකොටයි අපි දන්නේ මේ ස්භාවය තුළ ඇති වෙනවා නම් එන ස්භාවයේ කියන නැවතිච්ච ස්වභාවයේ හේතුව මුල් කරගෙන තමයි සිතිවිලි පාළ වෙන්නේ අරියත් බෝධියටපත් වෙච්ච ඒ තනන් වහන්සේ ළඟ කොහොමද සමාධියේ ඉන්න කෙනෙක් අවදි වෙන්නේ කියලා ඇහුවොත් උන්වහන්සේ බොහොම සරල උත්තරයක් දෙනවා නිස්සබ්ද භාවය ශබ්දයේ හේතුව නම් රූපයේ හේතුව අරූපය නම් රසයේ හේතුව නී රසය නම් ස්පර්ශයේ හේතුව ස්පර්ශ නැති ස්වභාවය නම් සිතිවිල්ලේ හේතුව නිස්සබ්ද සමාධිය නම් එන සමාධිය හේතුවක් නේද එහෙනම් අපි ඊතාවනිත්‍ය එක නිවීමක් කියලා නෑ සමාධිය කියන්නේ හේතුවක් ඒ හේතුව නිසා අටගන්න ඵලයේ චෛතසිකයක් ඒ චෛතසිකයේ නිසා ආයතන අය පිළිබඳ සිය ඇති වෙනවා ජීවියා අවදි වෙනවා එහෙනම් සමාධිගත වුණාම කලබල වෙන්න දෙයක් නැහැ. අවුරුදු 10ක් 15කට ඈරෙන්නේ නැති වෙයිද දන්නේ කියලා අපි බියපත් වෙන්න අවශ්‍ය නැහැ. ඇයි අපි මේ විදිහට වියවුල් වෙන්නේ? කම්පණයටපත් වෙන්නේ එම අවශ්‍ය නැහැ හේතුව සමාධිය කියන එක හේතුවක් නම් ඒ හේතුව මුල් කරගෙන ඵලයක් අට ගන්නවා සීල සමාධි ප්‍රඥා ඇයි භාග්‍යතුන් වහන්සේ මේ සමාධිය කියන තැනට නිවීම සමාන කළේ නැත්තේ එහෙනම් සමාධියට පස්සෙත් එකක් ඇති වෙනවා ප්‍රඥාව කියලා. එහෙනම් සමාධිය හේතුවක් බව තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා අපි හිතනවා සමාධියටපත් වුනාම ඔක්කොම වැඩ ඉවරයි කියලා නෑ. සීලය සමාධි වෙලත් ප්‍රඥාව පාළ වෙනවා නම් සමාධියේ පස්සෙත් පියවරක් තියෙනවා. එහෙනම් සමාධිය කියන්නේ හේතුවක් ඵලයේ වශයෙන් ප්‍රඥාව පාළ වෙනවා. එහෙනම් මේ අවබෝධයටපත් වෙලා මේ අවබෝධය තුළ තියෙන ධර්මතාවයන් නිතර නිතර මෙනෙහි කරලා ඒක තුල සෑම තප්පරයක් ගානේ අපගේ චිත්තානුපස්සනාව වඩලා අපි ලබාපු මිනිසත් භවය අපගේ සංසාර විමුක්තිය ආස්වාස ප්‍රාස්වාස රූපයක් නැති ස්වභාවයක් මත මෙනෙහි කිරීම සීය පීඨවීම කියන භාවනාව කළ යුතුයි මේක තුලින් නිවිය යුතුයි එහෙනම් අපගේ අවසාන කමඨාන අපගේ නිර්වාණ මාර්ගය තමයි ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කිරීම එහෙනම් අපි දැනගත්තා අරූපය තුලින් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් විමුක්තිය හදන්න පුළුවන් මේ දුක නැති කරන්න පුළුවන් එහෙනම් මේක තුල තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ සැඟවිලා තියෙන්නේ රාතන් වහන්සේ නමක් ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් නැති ස්වභාවයක්සේ මෙනෙහි කරලා රාග්බෝධියටපත් වුනාම උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අරූපයේ කියන අත්විවරණයෙන් ගොඩනගපු එකක්. අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි අපට කියන්න මේ දුක ඇති වෙන්නේ කොහමද? හේතු හොයාගන්නේ කොහමද? නිරෝධ කරන්නේ කොහමද? අපට අනුකම්පා කරලා දේශනා කරන්න කියනකොට උන්වහන්සේ දේශනා කරන පළවෙනි ධර්මය තමයි සෑම දුකටම හේතුව රූපය. මේ රූපයට හේතුව තමයි මේ රූපයට වටිනාකමක් දීලා ඇලිලා ගැටිලා මේකත් එක්ක ගනුදෙනු කිරීම තමයි හේතුව. නිරෝධ කරන ක්‍රමය මොකද්ද? රූපේ අරූපයක් වශයෙන් දකින්න. එහෙම වුණාම ඒක තමයි නිවීම. බලන්න චතුරාර්ය සත්‍ය උන්වහන්සේ දේශනා කරන ක්‍රමය. මේ කමඨාන තුලින් තමයි උන්වහන්සේ පටිච්ච සමුපාදය සතර සටිපට්ඨානය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔක්කොම දේශනා කරන්නේ. ඇයි? උන්වහන්සේ වඩලා තින්නේ මේ කමඨාන. ප්‍රත්‍යක්ෂ වෙලා තින්නේ මේ කමඨාන. එහෙනම් මේ කමඨාන අනුසාරයෙන් තමයි චතුරාර්ය සත්‍ය දේශනා වෙන්නේ. ඒ දේශනා කරන ක්‍රමයට අනුව අපි දන්නවා කමඨාන් 40න් ආවල් කමඨානෙන් තමයි අරියත් වෙලා තියෙන්නේ. ආවල් කමඨාන කරනකොටගෙන තමයි සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙලා තියෙන්නේ. ආවල් කමඨාණයෙන් තමයි මේ ධර්ම ඥානය පාළ වෙලා තියෙන හේතුව තමන් වඩපු කමඨාණයෙන් තමයි තමන් ධර්මයේ දේශනා කළ යුත්තේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච ධර්මයෙන් තමයි 84 දාම කිව යුත්තේ වෙන ක්‍රමයක් නැහැ එහෙනම් කමඨාන් 40ම වඩලා 40ම සීල සමාධි ප්‍රඥා වඩලා ආයතන අයේම නිරෝධ වෙන අරියත් භාවයේ අභිරහස ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් ළඟට ඇව්වාම උන්වහන්සේ එකම කාරණාව කමඨං 40කින් කියනවා. ඇයි රූපයක් වශයෙන් චතුරාර්ය කියනවා අරූපයක් වශයෙන් කියනවා ආනාපාන මත ඒ කියන්නේ රූප මත නාම මත ඇලීම ගැටීම මත සිත පීඩවලා චතුරාර්ය කියනවා මත පීඩන් නැතුව ඒක ප්‍රත්‍යක්ෂ වෙන ඥානීයට සමවැදිලා චතුරාර්ය කියනවා එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය මට්ටම් 40කින් කියන්න පුළුවන් හැකියාව ඒ ඥානයේ පාළ වෙනවා. එහෙනම් අපට අරූපය මුල් කරගෙන රූපයක් නැති ස්වභාවයෙන් 84000ම ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ නම් මේ සංසාර විමුක්තිය අපට සලස ගන්න ඕනේ නම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගන්න ඕනේ නම් මේ කමඨාන අපගේ ජීවිත කාලය පුරාම අවසාන කමඨාන වශයෙන් අපගේ නිවන් මාර්ගයේ වශයෙන් මේක වඩන්න ඕනේ එහෙනම් අද ඉඳලා අපගේ ඉතුරු වෙලා තියෙන මේ ආයුෂ කාලය පුරාම සෑම තප්පරයක් ගානේ ආස්වාසය ප්‍රාස්වාසය අරූපයක් ලෙස මෙනෙහි කරන භාවනා වඩමු මේ කමඨාන වඩමු සෑම මොහොතක් තුළම මේ අරූපය කියන ධර්මය අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම මෙනෙහි කරමු එහෙනම් ආයතන අයතුලින් මේ අරූපය මෙනෙහි කරලා කර්මයෙන් බේරිලා කර්මයෙන් විසඳිලා රාසින්වත් කෙලෙස් ඇති වෙන නැති ස්වභාවයට මේ ආයතන අයමපත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ වෙලා ඒකාන්ත වශයෙන්ම පිරිණිවීමේ අවශ්‍ය කටයුතු ආස්වාස ප්‍රාස්වාස අරූපයක් ලෙසෙමනේ කිරීමේ කමඨාන තුලින් අප සියලු දෙනාටම ඉෂ්ට වේවා සිද්ධ වේවා පිරිණිවීමේ කටයුතු අපට ඇති වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම දරුවන් සරණයි